ඉතින් අපි ගායනා කළ ගීත එක එක අය එක එක විදිහට තමුන්ට ආරම්භණය කරා. දැන් මම කියන්නේ මේ ගීය අපි ඇත්තටම මේකට අවුරුදු 20ක් 25ක් විතර ඇති මේ ගියේ කාලය මේ ගිය අහපු අය ඒගොල්ලෝ කිව්වේ මේ ඒගොල්ලන්ට කීයේ කිව්වේ මෙහෙම තමයි අපිට අපේ සංසාරේ පැවැත්ම මෙහෙමයි අපේ මාතෘ මූලික සමාජයේ මේක තමයි ක්‍රමී කියලා හුඟක් අය කියන්න ගත්තා. ඉතින් මට ඇත්තටම මේ කාලේ එච්චර ඒක ගැන මට ආරෝපණය වෙලා තිබුණේ නැහැ. ඉතින් මම ඇත්තද කියලා ඒකට ප්‍රතිචාර දක්වමි කියලා. ඉතින් මමත් මේ දුවලා දෙන්නේගේ අම්මා කෙනෙක්. ඉතින් ඒ දෙන්නම විවාහපත් වෙලා ගෙදරින් ගියා. ඔන්න මට තේරුණා මේ සින්දුව දැන් කියලා තියෙන මම මටමයි කියලා. තමුන්ට වඩා වෙන්න එපා නේද? අපි අපි අහලා බලමු මෙතනත් ඇති කොච්චර සුදුහාමිනිලා ඇද්ද? මේ ගිහිල්ලා ලංකාවේ එහි මතකයේ කොච්චර අය ඇද්ද මෙතන? ඉතින් මේ අපේ මාතෘ මූලික සමාජයේ මේ ක්‍රමය මේ. ඉතින් බලන්න දැන් මේ ගී අහලා ඔබටත් මේක ආරෝපණය කරගන්න පුළුවන් වෙයි. සුදු ආමිනේ නුඹ කොතැනද අද දවසේ? දඩුණු පුටුවේ වකගතා රට කරවන්ත නම් මසුරන් ඇතුව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දනන් කෑගැසුවක් හතර වටේ ඒවා නොවිකොත් අපි හැම මතර කන්ද බදු දෙමු හෝටලයකට රට කරවන්ට නම් රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවක් හතර tu lado. මధుර මధు කුසලාන කරා බින්ද ඔබ ගියා කණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා සාදුතර ස්වප්නයට මිලාදී ඔබ ගියා गिनी वदति විය ඔබේ කඳුළු මත වීරා ආලුනුවර මා තනිකර මතක සිහින ඔදි වැඳ වෙන ඔබ කොතැනද be ලබා නොමිනිසුන් නගනා කෙරහු මුවැත්තියක වේ පියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ मगी

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් no සුවින්හනන් සුවින් හඬන්නේ